ආරාධනෙන් බෞද්ධ ආරූප වාහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තොත් මුදලත් හිතබා සාදු නාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු මේ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 මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංහුතා භික්ඛු සබ්බ දුක්ඛා පංචති සදා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ මේ හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා ප්‍රායෝගිකව කලියස් දේවල් පිළිබඳව සාකච්ඡා කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරලා අපි හැමදාම ජීවිතේට කළ යුතු දෙයක් එකතු කරගන්න ඕනේ. අපි දන්නවා අදින් ආරම්භ වෙන්නේ අද සඳුදා දවසේ අද දවසෙන් ආරම්භ වෙන්නේ පස්වෙනි සතිය. ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ පස්වෙනි සතිය. අපි පළවෙනි සතියේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මොකක්ද කියලා තෝරගත්තා. දෙවෙනි සතියේ මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන සිහිය සති සම්පජාන්‍ය නුවණ පිළිබඳ වූ සිහිය. සිහි නුවණ පිළිබඳව කොහොමද සිහි නුවණ පවත්වාගන්නේ කියලා කතා කරගත්තා. ඊට පස්සේ වැඩපිළිවෙලකට අවශ්‍ය වෙන චිත්ත ශක්තිය වර්ධනය කරගන්න හැඟීමක් ප්‍රබල කරගන්න භාවනාවක් කොහොමද කරන්නේ කියන එක තේරුම් ගැනීම සඳහා අසුභ භාවනාව මුල් කරගෙන සතියක්ම පුහුණු වීම කරා. ඊට පස්සේ ඔය ඔක්කොම ඒකරාශී කරගෙන කළ යුතු පංචශීලය ආරක්ෂා කරමින් මේ ගමන යන්නේ කොහොමද කියලා. පංචශීලය කැඩෙනකොට නැවත නැවත ප්‍රතිවේක්ෂා කරමින් කොහොමද පංචශීලය ආරක්ෂා කරන්නේ? කැඩෙනකොට නැවත කොහොමද ඒක සකස් කරගන්නේ කියලා ප්‍රත්‍යක්ෂාවක් සිද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඒකට පිළියම් යොදන්න ඕනේ. ඒ පිළියමක් තමයි සිහිනුවණින් වාසය කිරීම. එතකොට සිහිනුවණින් වාසය කරන්නේ කොහොමද කියලා කතා කරා. ඊළඟට Tamanට අවශ්‍ය කරන අසුබය ආදී භාවනාවක් වර්ධනය කරගත්තේ නැත්නම් තමන්ගේ හිත සකස් කරගන්න පුළුවන්කම ඇත්තේ නැහැ කියලා භාවනාවෙන් කරන කෘත්‍ය ගැන කතා කරා. එහෙනම් ප්‍රායෝගික වැඩපිළිවෙලක් විදිහට පංචශීලය පිළිබඳ ගිය සතිය පුරාවට අපි සාකච්ඡා කරා, ධර්ම සාකච්ඡා කරත්වා, ගැටළු සාකච්ඡා සිද්ධ කරා. දැන් අද අපි ආරම්භ කරන්න යන්නේ පස්වෙනි සතියේදී ඊටත් වැඩිය එහාට ගිය යම් කිසි කරදරයක් නවත්ත ගන්න වැඩපිළිවෙලක් පිළිබඳව හරිද කරදරයක් හිරිහැරයක් වෙන එකක් නවත්ත ගන්න හැම ගිලින වැඩේ නවත්ත ගන්න එක ගැනයි කතා කරන්න යන්නේ. හරිද අපි හැම ගිල්ලා ජීවිතේ ජීවත් කරනකොට මේ දැමගිල්ල කියන්නේ මාළුවා බිලි කොක්ක ගිල්ලහම මොකද වෙන්නේ? යාට එතනින් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අපි කතා කරන්නේ නිවන් දැකීම ගැන. ලෞකික ජීවිතය ගැනත් කතා කරනවා. නමුත් නිවන් දැකීම ගැන වැඩිපුර අරමුණු කරලා තියෙන්නේ. ඉතින් නිවන් මාර්ග දේශනා මාලාව ප්‍රායෝගිකකරණය කිරීමක් තමයි සත්‍යේක්ෂාවර සටහනේ සිද්ධ වෙන්නේ. ඒක හින්දා සතියෙන් සතිය සතියෙන් සතිය අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේක වැඩි ධර්ම කරුණු කතා කරන්නේ නැහැ. මේකද අපි කතා කරන්නේ මොනවද? දන්න ධර්ම කරුණ ජීවිතයට එකතු කරගන්න ප්‍රායෝගික ක්‍රමවේදය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මොකද 500ක් බණ කිව්වට පස්සේ ආයෝනේ නැහැ. ඕනනම් ඒවයි කරුණු හොයාගන්න පුළුවන්. අද දවසේ අපි කතා කරන්නේ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව. මේ සතියම අපි ඉන්ද්‍රිය සංවරය පිළිබඳ වෙනදා නොදුටු පැත්තක් දකිමින් ජීවිතයේ ඉන්ද්‍රිය සංවරය ඒකරාශී කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය එක රාශී කරගන්න ඕනේ. හොඳයි. මම මෙහෙම අහන්නම් ඉස්සෙල්ලාම දැනට මතක් වෙනකොට රත් වෙන, දැවෙන, නැවත දැකීමේ උවමනාව තියෙන, නැවත ඇසීමේ උවමනාව තියෙන, නැවත විඳීමේ උවමනාව තියෙන මතක් වෙනකොට කෙටියෙන් කියනවා ඔය ඔක්කොම වචන ගොඩක් කියන්නේ නැතුව බැරි දේවල් තියෙනවා දන්නේ නැහැ දැනට. නැතුව බෑ කියන්නේ නැතුව බෑ අපි කියන මට නැතුව බෑ. මට දකින්න නැතුව බෑ. මට අහන්න නැතුව බෑ. මට විඳින්න නැතුව බෑ කියලා ಜಾති මොන හරි තියනවද දන්නේ නේද? එතකොට ඒවා මිනිසුන්ට අනිවාර්යයෙන්ම තියෙනවා. මගේ දරුවෝ දකින්න නැතුව ඉන්න බෑ කියලා ඉතින් කියනවා නේද? අරව මේවා නැතුව බෑ කියලා. ඇයි නැතුව බැරි? අපි හිතලා බලුවද? ඒ නැතුව බැරි දේවල් නැති වුණොත් මට මොකද වෙන්නේ? නැතුව බෑ කියලා මං කියන දේවල් මට නැති වුනහම මොකද වෙන්නේ? බොහෝ දුක් ඇති වෙනවා. හා. එහෙනම් ඊළඟට මං අහනවා ඔය නැතුව බෑ කියන දේවල් නැති වෙනවමද නැද්ද? කවදා හරි දවසක. අනිවාර්යෙන් වෙනවා. එහෙනම් මං කොහොමද දුක් ඇති කරගන්න ඉන්නේ. ලෑස්තිලා ඉන්නේ වැඩේට. අර දුක් ඇති කරගන්න වෙනවමයි. හරි? එහෙනම් මේක කවදද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. කොහොමද මේක උනේ කියලා. මේකට අපිට යන්න වෙනවා ජීවිතයේ මුලටම. මේක උපදින් කෙනාවද නැත්නම් මෙහෙදියාවද මොකද උනේ කියලා බලා ගන්න ඕනේ. ජීවිතේ මුලටම මව කුසෙන් බිහි වෙනවා. මට මව කුසෙන් බිහි වුණා මතක නැහැ. නමුත් මම බිහි වෙච්ච අය දැකලා තියෙනවා. නේද? මව කුසෙන් දරුවෙක් බිහි වුණාම ඒ දරුවා කෑ ගහගෙන කොහොමද උපදින්නේ? ඒ කෑ ගහිල්ල නවත්තන්නේ මොනවා කරපුවාමද? අම්මා කිරි ටිකක් දුන්නා. නේද අම්මා අම්මා කිරි ටිකක් දුන්නා. ඉතින්ලාම ළමයා කිරි බොන්න දන්නේ නැහැ. කිරි උරන්න දන්නේ නැහැ. අම්මා මොකද කරන්නේ? කිරි ටිකක් කටේ ගන්නවා. හරි. කිරි ටිකක් කටේ ගාලා කිරි උරන්න දෙනවා. එතකොට එයා උරන්න පටන් ගන්නවා. දැන් කෑ ගහන එක නවතිනවා. එයි දැන් කෑ ගහන එක නවතුනේ. එයාට දුක් වේදනාව වෙනුවට සැප වේදනාවක් ඇති වුණා. ඇයි? රසයෙන් හින්දා. කිරි රසයෙන් හින්දා සැප වේදනාවක් ඇති වුණා. දැන් බලන්න එයාට සිද්ධ වෙන දේ එයාට එයා බිහි කරපු අම්මාම කිරි දෙන්න ඕනද වෙන කිරි අම්මා කෙනෙක් කිරි දුන්නොත් මේ වැඩේ වෙනවද නැද්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එයාට අම්මගේ අවස්ථාව නෙවෙයි තිබිලා තියෙන්නේ. මොන අවස්ථාවක් තිබිලා තියෙන්නේ? කිරිවිල අවස්ථාවක් තිබිලා තියෙනවා. හරි. ඊළඟට මෙයාට සීත උෂ්ණ දැවුණොත් කෑ ගහනවා. අමාරුයි. ඒකෙන්ද එයාට අපි රෙදි කෑල්ලක් පොරවන්න ඕනේ. එතකොට ඒ රෙදි කෑල්ල පෙරවීමේදී පාට අනිවාර්යද? නෑ මොකක් හරි තමයි පිරිසිදු වෙන්න ඕනේ එච්චරයි. නේද? ඊළඟට යාවේ රෙදි කෑල්ල පොරවලා එලි මහනේ තියන්න බෑ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න. එහෙනම් එයාට පොඩි කාමර කෑල්ල මොනේක අනිවාර්යෙන් ටයිල් කරලා තිබ්බ නැත්නම් ළමයා හඳුනව නේද? නෑ. ඒ වගේ මොකක්වත් ඕනේ නැහැ. ඉතින් අපි ළමයා ඉන්නවා. ඊළඟට යාට බෙහෙතේ ඕනේ. දිගටම මේ ළමයාට ආහාර කෑම තිබුණා. අඳින්න තිබුණා. ඒ වගේ දිගටම අඳින්න තිබුණා. හරිද? ඉන්න තැනක් තිබුණොත් සහ බෙහෙතේ තිබුණොත් එයාට ජීවත් වෙන්න බැයිද? පුළුවන්. නේද? ඒ කියන්නේ ඔය මොනවද මේ මම කිව්වේ? මූලික මිනිස් අවශ්‍යතාව. මනුස්සයෙක් ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික හරි. එහෙනම් ඇත්තටම අපිට නැතුව බැරි වෙන්න ඕන. නැතුව බැරුව ජීවත් වෙන්න නම් නැතුව බැරි දේ තමයි ඔන්න හතර. උපන් වෙලාවෙන් තමයි ඒක හොයාගත්ත හැකි. හ්ම් උපන් අවස්ථාව ගැන පිටිස්සර බලනකොට අපිට හොයාගත්ත හැකි. ඔය හතර තමයි අපිට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය. නැතුව බෑ කියලා කෙනෙක් කියනවා නම් ඔය හතර විතරයි. නේද? ඒතර දැන් කොහොමද දන්නේ තත්ත්වේ? දැන් තත්ත්වේ කොහොමද? දැන් තත්ත්වේ ධර්මනේ. නේද? අම්මගෙන් කිරි බොනකොට ළමයෙක් කියනවද මිරිස් මාදි? ලුණු මාදි? හ්ම්. අසවල් රසේ මාදි අහවල් රසෙම නෑ මොකක්වත් නෑ. එයා ඒක තුල ඉන්නේ. නේද? එහෙනම් ඒ ඉතිරි ටික ඔක්කොම ඒකෙන් පස්සේ වෙච්ච දේ. ඒකෙන් පස්සේ වෙච්ච දේ. හොඳයි. ළමයා කිරි ටික දීලා කිරි අයින් කරනකොට මොකද කරන්නේ? කෑ ගහනවා. ඒ කියන්නේ නිකන්ද නිකන් ඒකේ සද්දෙන් තේරෙන්නේ නිකන් ඉල්ලීම් දිනා ගන්න කෑ ගහනවා වගේද නැත්නම් නිකන් අඬනවා වගේද? ඉල්ලීම් දිනා ගන්න එහෙනම් ඇවිල්ලාම තියෙන්නේ ස්ට්‍රයික් කරන්න බලාගෙන. <laughs> හ්ම් එන්නෙම සටන් බිමට වටිමින් නේද ආපු ගමන් සටන් බිමට යනවා. සටන් බිම තමයි එයා කෑ ගහන්න පුරුදු වෙලා. කෑ ගහන්නේ ඇයි? එයාගේ සැප වේදනාවට එයා මොකද උනේ? ඇලුනා නේද? එනකොට තිබ්බේ නැති ප්‍රශ්නයක් ඇවිල්ලා විනාඩි දෙකෙන් තුනේ ඇති වෙනවා. හරි යාර සැප වේදනාව ඇති වෙච්ච ගමන් යායකෙහි ඇලෙනවා. ඊළඟට දැකලා තියෙනවා කිරි බොන්න දීලා ටිකක් වෙලා යනකොට නේද බොහොම තදින් අල්ලගෙන මේ කිරි බොන්නේ. නේද ළමයි විතරක් නෙවෙයි බලුකට වරන් බලන්න ඇද්දොත් එහෙම හැදලා යන්න ඕන අහකට. අයියෙන් හපාගෙන වගේ ඉන්නේ. එහෙනම් මොකද ඒ කරගෙන තියෙන්නේ? ආපු ගමන් ග්‍රහණය කරගෙන ඒ රස ග්‍රහණය කරගන්නවා. එහෙනම් ඔන්න ඔය ඇලෙන ග්‍රහණය කෙරෙන වැඩපිළිවෙල එනකොටම තිබිලාද නැද්ද? මොකේද ඇලෙන්නේ? සැප වේදනාවෙහි ඇලෙනවා. ඒ සැප වේදනාව ග්‍රහණය කරනවා. සැප වේදනාවෙහි ඇලෙනවා. සතුට වෙනවා. ඇලෙනවා. ග්‍රහණය වෙනවා. ඒක කරනවද වෙනවද? වෙනවා සතුට වෙනවා හැලෙනවා ග්‍රහණය වෙනවා නේද ඒකට එයාට ඉස්සෙල්ලාම ওই ටික ඔක්කොම දුන්නේ කවුද රස රස සැප වේදනාව දුන්නේ අම්මා ඒත් එක්කම අම්මා දෝයි දෝයි කියලා කනට සැප ලබා දුන්නා නේද ඇත්තටම බලන්න අම්මා නැලවිලි ගී ගී කියලා නවත්තනකොටම ළමයා මොකද කරන්නේ හායි ස්ට්‍රයික් නේද හායි උද්ඝෝෂණ ස්ට්‍රයික් නෙවෙයි උද්ඝෝෂණ නේද මොකද කෑ ගහනවා එතකොට හා හා හා හා හා කියලා අන්න ආයතරය අරන් අලවන. එතකොට ආයෙ ඉන්නවා ගන්නට. එතන ඉල්ලින් දිනා ගන්නට. ආපු දවසේ දා. ඒ මොකද ඇලිච්ච දේ නැවතිල්ලනවා. නේද? ඊළඟට අම්මගේ උඩක්කුවේ හරි අම්මගේ උරහිසේ හරි තියාගෙන ඉඳලා දැන් නිින්ද ගියා කියලා තේරලා හිමින් අරගෙන තියන්න යනකොට මොකද කරන්නේ? මොකද ඒක ඇරගන්නේ? ආයතරයක් ඉල්ලීම. එහෙනම් ස්පර්ශය. නේද? උණුසුම මේ කයට දැනෙන ස්පර්ශය. එහෙනම් අම්මා තමයි මිහිරි රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔක්කොම ලබා දෙන පුද්ගලයා තමයි දරුවෙක් ආපු ගම අම්මා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ළමයාට මොකද වෙන්නේ ටික දවසක් ගියාම. දැන් කිරිනතත් කමන්නේ එයාට වෙන જાතියක් ඕන වෙනවා. කවද? අම්මව ඕන වෙනවා. නේද? එහෙනම් මොකද වෙන්නේ? යම් කිසි වස්තුවක් නිසාවෙන් සැප ලබනකොට නැවත නැවත නැවත නැවත නැවත නැවත ටික දවසකින් මොකද වෙන්නේ? ඒ වස්තුවේහි ඇලෙනවා. ඒක තෝරගන්න පුළුවන් අපිට. දැන් ළමයා ටිකක් ලොකු වෙලා තියෙන්නේ යම් ප්‍රමාණයකට. එහෙම අම්මාව අඳුරගන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ කාලේ ආවට පස්සේ අපි වෙන කිරියම්ම කෙනෙක් දාලා සින්දු කියවනවා, නැලවිලි ගීත කියවනවා, කිරි දෙනවා, උණුසුම දෙනවා. හරියන්නේ නැහැ. නේද? එහෙම ඉන්නකොට ඒ ඒ කිරියම්මගේ අතේ ඉඳලා අම්මව දැක්කම මොකද කරන්නේ? කෑ ගහනවා අර යතට යන්න ඕන කියලා. එහෙනම් දැන් මෙයාට වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා නේද? වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා නේද? මොකක්ද ඒ ප්‍රශ්නේ? සැප ලබා දෙන වස්තුවේහි ඇලෙනවා. සැප වේදනා ඉන්ද්‍රියන් වලට සැප වේදනා ලබා දෙන වස්තුවේහි සතුට වෙනවා, ඇලෙනවා. ඊළඟට ග්‍රහණය වෙනවා. ග්‍රහණය වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අම්මා නැතුව බෑ. අම්මා නැතුව බෑ. ඔන්න ඔය ක්‍රියාවලිය අපේ හිතේ තියෙනවද නැද්ද? තේරෙවද නැද්ද? ආ එහෙනම් තේරුම් ගන්න වැඩේ. ඔය ටික නේද උපන් දවසේ ඉඳන් අද වෙනකන් උනේ. බලන්න ඇලිච්ච ඒවා ඔක්කොම අරගෙන. හැලුනේ ඇයි? හැලුනේ ඇයි? මොනවා වෙච්ච හින්දාද හැලුනේ? හ්ම් බොහෝ දෙනා මොකක් හරි විශේෂිත රූප වලට ඇලෙන ස්වභාවයක් තියෙනවා. හැම ස්ත්‍රියක්ම හැම පිරිමියෙක්ගේම ස්වභාවයට ඇලෙන්නේ නැහැ. හැම පිරිමියෙක්ම හැම ස්ත්‍රියක්ගේම ස්වභාවයට ඇලෙන්නේ ග්‍රහණය වෙන්නේ නැහැ. නේද? සමහර අය ග්‍රහණය වෙන අය සමහර අයට පෙන්වන්නම් බැරි මට්ටමක් තියෙනවා. එහෙනම් මේ මොකද? මොනවා හරි කාරණාවක් හින්දා අපේ හිත යම් දෙයක් දැක සතුටු වුණා. ඒ සතුටු වෙච්ච දේ නැවත නැවත නැවත නැවත අර ළමයා කරේ කිරි නැවත නැවත උරවුරා උරවුරා බිව්වා ග්‍රහණය කරගත්ත ඇරුණා. ඒ වගේ සතුටු වෙන දේහි මේ හිත නැවත නැවත එතරම් ළඟින ගතියක් තියෙනවා. හරි මොකක් හරි දෙයකින්ද සතුටක් ඇති වෙනවා. අන්න ඒ සතුටු වෙච්ච දේෙහි ලගිනවා ඒ ලැග්ග තැන ඇලෙනවා ඇලිච්ච දේ ග්‍රහණය වෙනවා ඊට පස්සේ ඒක නැතුව වැරු යනවා ඒකෙන් අපිට හරිය අමාරුවක් අපි වැටුණා මේ ලෝකේ අපිට නිදහසේ ඉන්නත් බෑ වැඩක් කරගන්නත් බෑ දැන් හේතුව මේ ලෝකේ කෝටි 700ක් සෙනඟ. හරි අපි ආපු අපි මේ ලෝකේ ඉපදුනාට පස්සේ මනුස්ස ලෝකේ කෝටි 700ක් සෙනඟ ඉන්න අතරේ අපිව වැටිච්ච තැන ඉන්න කීප දෙනෙක් අපි මොකද කරේ? ගහණේ වුණා අපිට. හරිද? ඒක පාසලේදී වෙන්න පුළුවන්. ගෙදරදී අම්මා කිරි දෙනකොට අම්මා තාත්තා සහෝදරයා ඊළඟට පාසලේ යාළුවෝ නැත්නම් තවත් අය ওই විදිහට මේ ඉතාම සීමිත අපි ආශ්‍රය කරන අය අතරින් සීමිත මම දැක්ක අහපු අයගේ කීප දෙනෙක්ව ගහන වුණා මට. දැන් මගේ කැරකිල්ල කොයි කට්ටිය වටේද? දැන් මම ඉන්නේ එක තැන කැරක් කරේ. ඒ ඒ ටික වටේ කැරක හැමදාම දකින්න ඕනේ, කතා කරන්න ඕනේ. මම මේ ලෝකෙ ඉපදිලා එක පොඩි රාමුවක හැරකරගෙන ඉන්නවා. නේද? ඔළුවට නිකන් පාරක් වදිනවා වගේ නේද කියන්නේ? නේද? හ්ම් පොඩි පාරක් එළවනවා නේද? ඇත්තනේ නම් මේ කියන කතාව. ඇත්තනේ නම් මේ කියන කතාව. නේද? ඒක තමයි හැබෑම ඇත්ත. මාව කොටු වෙනවා. ඊට පස්සේ ගැලවෙන්න හුමනාව තිබ්බත් ගැලවෙන්න බැරි වෙනවා. නේද? ඇයි ගැලවෙන්න යනකොට හරියට රිදෙනවා. ඒකද ඒ රිදෙන එක නවත්ත ගන්න මම එතනම කැරක් කරගෙන එන සමහර අධ්‍යාපනය අඩාල වෙනවා. සමහර ජීවිතයේ යහපත් පැත්ත නැති වෙනවා නේද? එකම දෙයක් නැත්තම් ජීවත් වෙන්න බෑ කියලා හිතනවා. සමහර අය දිනස ගන්නවා. නේද? කලින් තිබුණ නැති ප්‍රශ්න. මේ වගේ කෙනෙක් හිටියා බුදුහාමුදුරේ කාලේ. ගාමිණී කියලා පුද්ගලෙක් හිටියා මට මතක හිටිය රජ කෙනෙක් හරි සිටුවරයෙක් හරි. මෙයාට හිටියා ඉතාලම රූමත් බිරිඳක්. මේ බිරිඳ අකාලට මැරුණා. එතන මෙයා මොකද කරන්නේ? මේ මලමිනි අරගෙන ගිහලා අයිස් පෙට්ටියක දාලා ගෙදර තියාගෙන හැමදාම අඬනවා. යාළුවෝ බලාගෙන ඉන්න බැරුව බුදුහාමුදුර ළඟට කන්නේ. මෙයා ටිකක් ඔළුව දෙන කෙනෙක්. බුදුජානක එක ප්‍රශ්නයක් ඇහුවේ. ගාමිණී නුඹට නුඹේ ඇසට ඔය ස්ත්‍රිය දකින්න එක දවසකට ඉස්සෙල්ලා ජීවිතේ පළවෙනි වතාවට ජීවිතේ පළවෙනි වතාවට මියගිය භාර්යාව දකින්න එක දවසකට ඉස්සෙල්ලා ඒ තැනත්තිය නරනානම් ඔය ප්‍රශ්නේ තියනවද නැහැ එහෙනම් නැති ප්‍රශ්නයක් කලින් තිබ්බ නැති ප්‍රශ්නයක් නේද ඇති වෙලා තියෙන්නේ අන්න ඒක ඇති වෙන්නේ කොහොමද කියලා අපිට දැන් තේරෙන්න ඕනේ කොහොමද ඇසින් යමක් දැකීමෙන් කනෙන් යමක් ඇසීමෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් විඳීමෙන් කිව්වොත් හරිද? අපිට එකපාරට හිතුන හරි කියලා. නෑ. දකින්න දකින්න ඔක්කොගේම ඇරිලාද? නෑනේ. ඒක කොච්චර කට්ටිය දැකලා තියෙනවද අපි නෑ එහෙනම් ඇසෙන් දැක්කට ප්‍රශ්නේ නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඇසෙන් දැකීමේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඇසෙන් දැක සතුට ඉපදුනා නම් යම් කාරණාවක් හින්දා සතුට ඉපදුනා නම් අන්නේ ඉපදිච්ච සතුට නැවත නැවත නැවත නැවතේ සතුට විඳීමෙන් තමයි මේ ගැටලුව විඳින විඳින විඳින වාරයක් වාරයක් වාරයක් වාරයක් ගානේ ඒකේ තියෙන බැඳීම වැඩි වෙනවද නැද්ද? ඒ සතුටෙන් විඳින විඳින වාරයක් ඒ සතුට විඳින්න මම භාවිතා කරවුවොත් එහෙම යම් කිසි වස්තුවක් ඒ වස්තුවේහි හැලෙන ගතිය ටික ටික ටික ටික ටික ටික ඇති වෙනවද නැද්ද? එහෙනම් නිදහසේ ඉඳ බැරි වෙන්න හේතු වෙන්නේ ඔන්න ඔය ඉන්ද්‍රියන් වලින් නොයේකුත් අරමුණු මගේ සිතට ගලාගෙන ඇවිල්ලා ඒවා නැවත නැවත නැවත නැවත ඒ රාගයේ සතුටු වෙවි සතුටු වෙවි සතුටු වෙවි යෙදෙන එකට කියනවා අභිනන්දනය කියලා. මොකද්ද? අභිනන්දනය කරනවා කියලා. හරි. යම් කිසි රූපයක් අභිනන්දනය කළොත් මොකද වෙන්නේ? ඒ රූපේ නැතුව බැරි තත්යකටම පත් වෙනවා. යම් කිසි ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලබා දෙන ජීවී හෝ අජීවී වස්තුවක් නැවත නැවත ඒකෙන්ම මම සතුට ලැබුවොත් සතුට ලැබුවොත් මට ඒක නැතුව බැරුව නැතුව බැරුව යනවා. හරිද? හැම දෙයක්ම එහෙමද නැද්ද බලන්න. සමහර අය සමහර ගේම් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. හරිද? එක එක එක ළමයි විතරක් නෙවෙයි තරුණ අය වැඩි හිටියොත් එහෙමයි සමහර කම්පියුටර් ගේම් වගේ ඒවාට අබ්බැහි කරගෙන නැත්නම් ගැලවෙන්න බැරුව ඉන්නවා. ඇයි ඒ? ඒ වගේ ලැබපු සතුටේ සමහර අය මද්ද්‍රව්‍ය වලට ඇවිල්ලා ඉන්නවා. බලන්න පළවෙනි දවසේ මත්පැන් පොදක් පළවෙනියෙන්ම මේ ශරීරය තුලට දාගත්ත වෙලාව මතක් කරන්න. කෙනෙක් එහෙම මත්ද්‍රව්‍ය ආරම්භ තියනවනම් කොච්චර අමාරුද මේක කරන්න කෙනෙක්. නේද? ඔය ගොඩාක් නැත්නම් දීපු කෙනෙක් මට කිව්වා මම ඔක අහපුවාම ඇත්ත හාමුදුරනේ මම පළවෙනිම දවසේ අපේ නිවසක තිබ්බ විවාහ මංගල උත්සවයක් දවසේ අයියලා කට්ටියක් එක්ක ඔය කතා කරගෙන මට මේක ගන්න පොළඹවගෝ මේ කට්ටිය. මම ඉස්සෙල්ලාම ගිහිල්ලා මොකද කරේ මූඩිය ඇරලා අරක මෙහෙම නහයට කිට්ටු කරලා බලනකොට මාව ගැස්සිලා ගියා කියලා. කොහොමද මේක උරෙන් පල්ලෙහාට දාගන්නේ කියලා. දැන් හොඳ දැන් හොඳට පදන් වෙන කෙනෙක් නේ කියන්නේ. එහෙම කිව්වා. එහෙනම් එදා ඇත්තටම මෙයා මේක උගුරෙන් පල්ලෙහාට පොඩ්ඩක්වත් යවන්නේ නැතුව නවත්ව ගත්තා නම් අදත් ඒ පිළිබඳ යාර ගැටලුවක් නැහැ. නැතුව බැරි කමක් නැහැ. නේද? දැන් මොකද උනේ? නැතුව බැරි තත්ත්වයකට පත් වුණා. එහෙනම් ඇයි ඒ අන්න ඒක අපි දැනගෙන හිටියේ? නෑ. ඇබ්බැහිය කියලා අහලා තියෙනව නේද? ඇබ්බැහිය කියන එක අපි අර්ථ දක්වන විදිහ වැරදි. ඇබ්බැහි වීම කියන එක සිද්ධ වෙන්නේ මොනවටද? ඇල්කොහොල් වලට විතරද? නෑ, ඔන්න අපේ හිත ඇබ්බැහි වෙනවා රූප වලට. එක රූපයකට ඇබ්බැහි වෙනවා. එක ශබ්දයකට ඇබ්බැහි වෙනවා. එක ගන්ධයකට, එක රසයකට, එක පහසකට ඇබ්බැහි වෙනවා. හරිද? එතකොට එන්න ඒ වගේ මේ ඇබ්බැහිය කියන එක තියෙනවා. හැබැයි අපි වරද්ද ගන්නවා ඇබ්බැහිය කියලා එකක් ඇබ්බැහි වුණාම අපි කියනවා ආය ගැලවෙන්න බෑ කියලා. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඒක ප්‍රතිවිරුද්ධයි. ඇබ්බැහි වෙන එක ඇත්ත. හැබැයි ගැලවෙන්න බැරිකම ඇබ්බැහිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ආය ගැලවෙන්න බැරි ග්‍රහණයකට ලක්ුණා කියන එක නෙවෙයි. පුරුදුනා කියන එක. ඒක නැතුව බැරි තත්ත්වයකට පත් වුණා කියන එක. එහෙනම් දැන් අපිට තීරණයකට එන්න වෙනවා මේ සියල්ල සිද්ධ වුණ විදිහ තමයි ඇහැ කන්නාසය දිව ශරීරයෙන් යමක් දැක අසා සතුටු වීම. දැන් අපි යනවා ආයෙත් පොඩි ප්‍රශ්නයකට. හරි. මොකද මේක හරියට තේරුම් ගත්තට පස්සේ අපිට විසඳුමක් හොයාගන්න පුළුවන්. සමහර දේවල් තියෙනවා නේද එක කාලයකදී මාව ලොකු මට නැතුව බැරි තත්යකට පත් වෙලා තිබ්බ දේවල් වගේ ආ ටික ටික ටික ටික ටික ටික ආශ්‍රය නොකර ඉන්නකොට කාලයක් විසඳිලා යන ඒවා තියෙනවද නැද්ද? දැන් සමහර අය විදේශගත වෙනවා. මෙතන මරණයක් වගේ විදේශගත වෙන්නේ. හරි. ඒක වැල පිලා ආය නෙවෙයි මෙහෙන් යන්නේ ඇත්තටම අමාරුයි. ඊට පස්සේ කාලයක් ගිහලා එහෙන් එන්නේ. එහෙන් එන්නේ ඊට වැඩිය අමාරුයි දැන්. දැන් මේ අර කලින් වැළපිච්ච තැනට නැතුව බෑ කියලා වැළපිච්ච තැනට එන්න එහෙ වැළපෙනවා දැන් එන්න. හරිද? අන්න බලන්න ඕක තමයි. අපේ ස්වභාවය නේද? කාලයකට වෙලා තියෙන ඇබ්බැහිීම් කාලයකට නැතු වෙනවා. හරි? එහෙනම් මං දැන් අපි මේ ඇබ්බැහිවීම නැත්නම් නැතුව බැරි දේවල් කියලා තියෙන අපේ ජීවිතයට තියෙන අපිව දවන පුච්චන දේවල් ටික. හරි? ඒ ටික ඔක්කොම අරගෙන කොටස් තුනකට මම බෙදනවා. එකක් වර්තමාන. අනිත් ඒවා අතීත සහ වෙන්න තියෙන දේවල්. හැබැයි වෙන්න තියෙන දේවල් නැත්නම් නැතුව බැරිව තාම මට නැතුව බැරි නෑ. මට එක දේවල් වගේක් තියෙනවා අතීතයේදී නැතුව බැරුව තිබිලා දැන් ගාණක් නැහැ. ඒක ඒක જાතියක්. හරි. දැන් නැති නැතුණත් ප්‍රශ්නයක් නැහැ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. තව දේවල් වගේක් තියෙනවා දැන් ඕනමයි මේ කාලේ ඕනම වෙලා තියෙනවා. තව දේවල් වගේක් තියෙනවා අනිත් අයට දැන් ඕනකම තියෙනවා මට නම් ඒව නැතුණා කියලා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අනාගතේ වෙන්න තියෙන දේවල්. ඔය දේවල් වලින් මට දුක ඇති වෙන්නේ කොයි ගොඩෙන්ද? අතීතයේ මට ඕන වෙලා තිබිලා දැන් ගාණක්වත් නැති දේවල් මතක් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. නේද? හැබැයි අතීතයේ ඕන වෙලා තිබිලා දැනුත් ඕන වෙලා තියෙන දේවල් තියනවා නම් ඒවා ප්‍රශ්නයක්. එහෙනම් මේ කියන්නේ අතීතයට ගිය කැමැත්ත. දැන් ඒවා ප්‍රශ්නයක් නෑ. අනාගතයේ එන්න තියෙන කැමැත්තවල් වගේක් තියෙනවා. තාම ඇවිල්ලා නැසම් වෙලා නෑ. ඒ වෙලෙන් දැන් ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපිට දුක් හදන්නේ කුමන කැමැත්තද? වර්තමාන කැමැත්ත. නේද? වර්තමාන කැමැත්තයි අපිට දුක හදවන්නේ. ඒ කියන්නේ නැතුව වර්තමාන නැතුව වැඩ දේවල්. ඒ කියන්නේ මේ සිත දැනට මේ වෙනකොට නැතුව බෑ නැතුව බෑ කියන දේවල් වගේ තියෙනවා. ඒ වයින් තමයි මට ඍජුවම දුක් සකස් වෙන්නේ. පැහැදිලිද? හොඳයි. මම හිතනවා හොඳට පැහැදිලි කියලා දැන්. දැන් අනාගතේ එන්න තියෙන දේවල් ගැන දුකක් නැත්තම් ඒවා එන්න දෙන්න තු නැවතගත්තා ඔන්න පොඩි ක්‍රමවේදයකට යන්න යන්නේ. එන්න දෙන්න තු නවත්තගත්තා. ආවොත් වළුණා වගේ හරියට නිකන්. ආවොත් දැන් හුඟක් දේවල් ගැන දන්නවා නේද? සමහරවල්ලාට කියනවත් එක්ක. නේද? අපි වෙලාවකට කියනවනේ නේද? අතීතයේ ආදරයෙන් නොබැඳුනා නම් දැන් දුකක් නෑ කියලා ඒකත් තාලෙට කියන්නේ. නේද? හ්ම් ඒකෙනුත් පොඩි රසයක් ගන්න. ඒකෙනුත් සතුටක් වෙන ඉන්නේ කියන්නේ. නේද මේ සමාජය දිහා බලපුවම නම් මහා විහිළු දිනව නේද මහා අඳෝනා සහිත හරිද මම දැකලා තියෙන අඳෝනා කියන්නේ අපේ අම්මේ මේ මිනිස්සයා ඒ ගීතය කියලා කියන එක අහපුවාම මේ මිනිස්සයා පුදුම දුකකටපත් වෙලා පුදුම එනේ වෙන මාතෘකාවක් මම කියන්නේ පොඩ්ඩක් හිනා වෙන්න දෙයක් නේද ඒ කියන විලාපය දැක්කහම පුදුම විදිහට උදව් කරන්න ඕන කෙනෙක් එයා නේද මාව නැති වුණෝ කියලා දෙන විලාපය හැබැයි ඒක අනිත් පැත්තේ මොකද කරන්නේ? නාටනවා. අර මනුස්සයා අච්චර අමාරු වෙලා විලාප තියනවා අනිත් කට්ටිය අනිත් කට්ටිය ඒකට ඒකට අප්‍රිකට නටනවා. හරි. ඉතින් මේ <laughs> ඒ කොතනින් හරි සතුට වෙන්න හදන හින්දා. නැත්තම් ඒ විලාපය අහුනහම කිසි කෙනෙක් නටන්න හේතුවක් නැහැ ඒකේ. කොහොම නමුත් කමක් නැහැ. අතීතයට වර්තමානයේ මට දැනට තියෙන දේවල් වලට අලුතෙන් දෙයක් එකතු වුණොත් අලුතෙන් දෙයක් එකතු වුණොත් පැහැදිලිවම ඒව හින්දාත් වැළපෙන මට්ටමකට එන්න වෙනවද නැද්ද? එහෙනම් ඒක නවත්වා ගන්න ඕනේ. ඇයි අනාගතයේ තියෙන ඒවා මෙහාට ආවොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. එන්න දෙන්න නැතුව වළක්වනවා. තියෙන ඒවා තියෙන ඒවා ටික හිමි සැරේ අතීතයට යන්න ඇතිව. නේද? තියෙන ඒවා ටික අතීතයට ගියේ ඒවා ප්‍රශ්නයක් නෑ අතීතයට ගිය කැමැත්ත මාව රිදවන්නෙත් නෑ ආපු නැති කැමැත්ත මාව රිදවන්නෙත් නෑ එහෙනම් වර්තමානයේ දැන්ට රිදවන ටික අතීතයට හිංසර යවන අතර වාරයේදී අලුතෙන් කිසිවකට එන්න දෙන්නේ නැතුව රැක ගන්නවා හරි අලුතෙන් යමකට එන්න දෙන හැම වාරයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්න පරක් වෙනවා කියලා අපිට මේ වර්තමානයේ තියෙන ගොඩ තමයි උපාදානය කියන්නේ වර්තමානයේ තියෙන ගොඩ තමයි අපි හිතමු ජලාශයක් කියලා. මට ජලාශයක් හිස් කරන්න ඕන නම් මම මොකද කරන්න ඕන? අලුතෙන් එන තැන් ටික වහන්න ඕනේ, තියෙන ටික අයින් කරන්න ඕනේ. එහෙනම් වර්තමානයේ තියෙන ගොඩ නම් ජලාශය එහෙනම් මම මොකද කරන්න ඕනේ? තියෙන ටික අයින් කරන්න ඕනේ. අලුතෙන් එන්න දෙනවා. ආත එහෙනම් මගේ මනසේ තියෙනවා මේ වගේ ගොඩක්. උපාදානයේ වෙච්ච දැන් රිදෙන ගොඩක්. මේ ටික අතීතයට යවන්න අතර මෙහෙම බ්ලොක් කරන්න ඕනේ. එහෙනම් දෙන්නේ නැතුව. හරිද? එහෙම නොකරන හැම වාරයකම මේ ජලාශයට වතුර පිරෙනවා. නේද? එහෙනම් මේ පිරෙන හැම වාරයකම අස්කරන්න කල් යනවා. අස්කරන්න ප්‍රමාද වෙනවා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රමාදී විහරණය කියලා. හරි. ප්‍රමාදී විහරණය කියලා කියන්නේ ඉන්ද්‍රිය අසංවරයට. හරි. ඒ කියන්නේ හැම මාත්‍රයක්ම නිවන් දකින්න ප්‍රමාද වෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් මනස කියන ඉන්ද්‍රියන් වලින් ගන්නා වූ අරමුණෙහි සතුටක් ඇති වුනහම අතිහියෙන් අපි මොකද කරන්නේ සැපයි සුවයි මధుරයි ප්‍රියයි කියලා ඒකෙන්ම ඒකෙන්ම ඒකෙන්ම සතුට විඳින්න ලෑස්ති කරගන්නවා ආයෙ සතුට විඳින්න ලෑස්ති කරගන්නවා ආයෙ සතුට විඳින්න ලෑස්ති කරගන්නවා අන්තිමට වෙන්නේ මොකද්ද පුංචි කාලේ නැති ප්‍රශ්නයක් එනවා පොඩි කාලේ මට මේ වස්තුව නැතු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේක නැතුව බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්තිමට හරියට දුක් විඳිනවා. මොකද හරියට දුක් විඳිනවා කියන්නේ? ඒ වස්තුව හොයන්න යන්න ඕනේ. හැම වෙලේම මේක දකින්න ඕනේ. නැත්නම් දුක් වේදනාව එනවා. කලින් තිබ්බ නැති දුක් වේදනාවක් දැන් එනවා. ඒක තෘප්තිමත් කරගන්න මට සමහර වස්තු මාසයකට සැරයක් බලන්න ඕන තත්ත්වයටපත් වෙනවා. තව දැන් මාසයකට සැරයක් බල බල බල බල සතුටුුනේ මොකද වෙන්නේ? සති දෙකට සැරයක් බලන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. තවත් තුන සතියේ සැරයක් බලන්නේ නැතුව ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඔහොම වුණා තවත් එහාට ගියාම දවසකට සැරයක් බලන්න ඕනේ. අන්තිමට ළඟම ඉන්න ඕනේ. එහෙම නැත්නම් දැවෙන පිටින් ළඟම නොයනකොට දැවෙන ළඟම ඉන්නේ නැති වෙනකොට දැවෙන පිටින සත්‍යයටපත් වුණා කියන්නේ මොන දුකක්ද විඳින්නේ කියලා. නේද? හැම වෙලෙම ළඟ නැත්තම් මෙහෙ පිච්චෙනවා. අහක දෙන අහක තියෙන ඔකට මොකද්ද කියන්නේ අහක තියෙන කුණු ගොඩක් ඇඟේ දාගත්තා වගේ නේද හ්ම් ඇයි මෙතර කාලෙ නැති ප්‍රශ්නයක් ඇවිල්ලා දැන් ළඟ නැති හැම වෙලාවකම දුකෙන් ඉඳලා එහෙනම් යාර වෙන වැඩක් නැහැ දැන් වෙන වැඩක් කිසි දෙයක් කරන්න පොතක් බලන්නත් බෑ පාඩම කරන්න බෑ මොකද කොයිලා දකින්නේ කොයිලා දකින්නේ කොයිලා දකින්නේ කියලා ඉඳලා ප්‍රශ්නයක්ද නැද්ද පොඩි එකක්ද ලොකු එකක්ද ලොකු ප්‍රශ්නයක් නේද? එහෙනම් ඕක තමයි ජීවිත කතාව. මොකද කියන්නේ? ජීවිතේ දිහා ඔය වගේ කෝණකින් දැන් බලන්න පුළුවන් බෑද? පුළුවන් වෙන්න ඕනද නැද්ද? ඔන්න අපි නුවණක් ඇති කරගත්තා. දැන් මොකද කරන්න ඕන ඔය පිළිබඳ සිහියෙන් වාසය කරන්න ඕන. මේක තමයි ජීවිතේ සිද්ධ වෙන දේ, සිද්ධ වෙන දේ. එහෙනම් මේක නවත්ත ගන්න ඕනේ. මෙන්න මේක නවත්වා ගත්තේ නැත්නම් අපි අලුතෙන් දේවල් මේක අස්සට නැවත නැවත නැවත නැවත ඇති කරගන්නවා ප්‍රමාදී ජීවිතයක් ගෙවන්න වෙනවා නිවන් දකින්න තරක් වෙනවා නැති ප්‍රශ්න ඇති වෙනවා මේක දැනගත්ත හින්දා මොකද කරේ බුදුරජාණන් වහන්සේ මට ඉන්ද්‍රිය සංවරය පැනෙවුවා ඇහෙන් රූපයක් දැක නැවත නැවත සතුටු වුණොත් ඒක ඇරෙන හින්දා ඇහෙන් රූපයක් දැක නැවත නැවත සතුටු වෙන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අසා අභිනන්දනය කරන්නේ නැහැ. නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ තුල ගිලිලා වැටිලා සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්නෙ නෑ. දැන් ඒකට කියයි. අපේ හිත කියන ඒවානේ මේක කතා කරන්න ඕනද? දැන් මොනවා කියයි හිත? ඒතරින් ජීවිතයක් නෑ. වැඩක් නෑ. නේද? එහෙම කියන්නේ. බැඳීම් ඇති කරගත්තාම වැඩිපුර තියන්නේ සතුටද වැඩිපුර තියන්නේ දුකද? එහෙනම් ඉතින් ජීවිතයක් නැති වෙන්නේ ඒක කරගත්තොත්. හරි. ඔය බැඳීම නැතුව ජීවත් වෙන්න බැයිද දන්නේ වැඩ කරගන්න බැයිද? පුළුවන්. අන්න බලන්න අනිත් අයට හොයන්න බෑ පින්නත් ඒක. යම් කිසි කෙනෙක් ආදරය වෙනුවට මෛත්‍රිය උපදවා ගන්නවා. හරිද? ඒ මෛත්‍රියට ගෝචර වෙන අය හිතන්නේ මෙයා මට ගොඩාක් ආදරේ කියලා. කිසි අඩුවක් නැහැ එතන. හරි ඇයි ගොඩක් ආදරය කියලා කියන්නේ ආදරය කරන අයට හරියට බයිනවා කට්ටිය මම අහනවා වැඩියෙන්ම තදින්ම බැනලා තියෙන්නේ ආදරය කරන අයද නැද්ද මොකද කියන්නේ නේද රණ්ඩු අල්ලලා තියෙන්නේ හිත රිදෙනවා කියලා තියෙන්නේ අනුන් පද කියලා තියෙන්නේ රිදවලා තියෙන්නේ ආදරය කරන අයවද නැද්ද ඔව් හැබැයි ආදරය වෙනකොට අපිට මෛත්‍රිය තිබුණා නම් ඒක වෙන්නේ නෑ කවදාකවත් වෙන්නේ නෑ. හරි? විදර්ශනාවක් තිබුණා නම් අනාත්ම සංඥා වගේ එකක් තිබුණා නම් කවදාකවත් වෙන්නේ නෑ ඒක. හරි? එහෙනම් කවදාකවත් මං ආදරය කරන කෙනෙකුට බයින් නැත්තම් එයාට කිසි අඩුවකුත් තේරෙන්නේ නැත්තම් එයා හිතන්නේ මම අසීමාන්තිකව ආදරය කියලා. එහෙනම් ජීවිතේ ජීවත් කරවන්න ප්‍රශ්නයක් එනවද? නෑ පොඩ්ඩක්වත් නෑ. හරි. හැම වැඩක් කරගන්න පුළුවන් රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ නැතුව අවබෝධයෙන් වැඩ කරන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව වෙන්නේ මෙන්න මේක. දැන් උදාහරණයක් කියලා කියන්න බෑ. මාළුවෙක් දකින්නවා පණු කෑල්ලක්. දැක්කම එයාට කියනවා සුවයි සුන්දරයි ප්‍රියයි මధుරයි කාලෙකින් පණුවෙක් අහුුන්නේ මට බොහොම හොඳ යන තද්දි ලොකු පණුවෙක් ඉන්නවා කියලා. දන්නේ මේක යට තියෙන්නේ බිලි කොක්කක් කියලා. හරි. ගිහලා මොකද කරන්නේ? අග්ගාලා අල්ලා ගන්නවා. අල්ලාගත්ත ගම හැමිනෙනවා. දැන් වැඩ තියෙන්නේ පණුවක් දැන් මාළුවට ඕන හැටියටද බිලිකොක්කට ඕන හැටියටද ඉතිරි ගැටිය වෙන්නේ. හ්ම්. අනුන් පදයක්. <laughs> දැන් වැඩ ටික වෙන්නේ කාට ඕන හැටියටද? බිලිකොක්කට ඕන හැටියට. බලන්න ඇමිනිච් ඒවා ගැන අද කට්ටිය වැඩ කරන්නේ Tamanට ඕන හැටියටද නැත්නම් ඇමිනිත් ඒවට ඕන හැටියටද ජීවිතේ රඳා පැවතලා තියෙන දැන් මට ඕන හැටියට නෙවෙයි දැන් රඳා පැවතලා තියෙන්නේ නේද ඕන වැඩි ආ ඒකයි කියන්නේ ඇමිනුනා කියලා ගැලවෙන්න පුළුවන් ඕනාව තිබ්බත් ඕනාව තිබ්බත් <laughs> නේද එහෙනම් කීයක ඇමිනලාද ඒක තමයි බලා ගන්න ඕනේ. එහෙනම් පින්නත් නේ අපි මෙන්න මේ වැඩේට ඉඩ නොදී තියාගන්න ඕනේ. එතකොට ඒ විතරක් නෙවෙයි දෙවෙනි පියවර විදිහට ඒක අපි හෙට දවසේ කතා කරමු දැනට දැනට තියෙන ඒවා හිමින්තරේ ගලවන්න ඕනේ. හරි ගලවනවා කියනකොටම හිතෙන්නේ මොකද්ද? ගෙදර දාලා යනවා තියෙන නේද නෑ නෑ නෑ මේ තියෙන තමන්ට අනර්ථයක් සිද්ධ කරන බැඳීම විතර අයින් කරනවා ඒ වෙනුවට අවබෝධය ඇති කරගන්නවා බැඳීම අයින් කරනවා අවබෝධය ඇති කරගන්නවා අවබෝධාත්මක ජීවිතය අන් අයගේ ව්‍යසනයේදී අන් අයගේ වෙන්වීමේදී Tamanta දුක් ඇති වෙන්නේ නැහැ එච්චරයි වෙනස දැවි දැවි පිච්චි පිච්චි ජීවත් වෙන්න ඕනේ නෑ මේක තේරුම් ගන්න හොඳට හුඟක් අය බයයි ධර්මයේ පැත්තට එන්න මගේ ජීවිතය අසාමාන්‍ය වෙයි බැඳීම් නැති වෙයි මේක දියුණු වෙන එක නැති වෙයි කියලා. හොඳ පෞරුෂයක් තියෙන මිනිස්සු, වැඩගත් මිනිස්සු, නුවණ තියෙන මිනිස්සු මොකද කරන්නේ? සැනසීමෙන්ම ඉන්න පුළුවන් විදිහ හොයනවා. ගිනි ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහ හොයනවා. ඒක තමයි නුවණැති මිනිස්සුන්ගේ වැඩගත් මිනිස්සුන්ගේ ස්වභාවය. කිලුට වෙලා ඉන්න කැමති නෑ. එහෙනම් මොකද කරන්නේ? එයා හොඳ පෞරුෂයකින් හැම යුතුයකමක්ම සිද්ධ කරමින් කිසි තැනක නැමෙන්නේ නැති, හිඟා කන්නේ නැති, හිඟා කන්නේ නැති කිය. ඔය ඇමිනිච් ඒවා ඉස්සරහා හිඟා කරන මිනිස්සු හරියට. අනේ මට කරුණාවෙන් කතා කරන්න, අනේ මට කරුණාවෙන් ඉන්න ළඟට වෙලා ඉන්න ඈත් වෙන්න නම් බෑ කියලා නේද පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස නේද ඒ වගේ කොච්චරම් දුකක් වෙනවද කියලා බලන්න නේද කීතරයක් අහනවද? මට ගොඩක් ආදරේ නේද? මට ගොඩක් ආදරේ නේද? ආය අහනවා. ඉතින් කියන අර පැත්තෙන් අන්තිමට ඔව් ඔව් මම දැන් කීතරයක් කිව්වද කියලා කියන කම්ම. හරි. ඉතින් මොකද මේක මදි? කොච්චර ඇහුවත් මදි. ඉතින් හැම වෙලෙම පිරික්සනවා. එහෙමද කියලා පිරික්සනවා. මොන මල කරදරයක්ද? නේද? ළඟින් ඉඳන් සියලු යුතුයකම් අනිත් අයට කරමින් මෛත්‍රියෙන් යුක්ත කටයුතු කරමින් අවබෝධයෙන් ජීවත් වෙන්න නම් නේද? මේ වගේ වැඩ පිළිවෙලකට යන්නම යන්නම වෙනවා. හරිද? යන්නම වෙනවා. නැත්තම් කවදාකවත් ගැලවීම නෑ හිතෙන් ගැලවීමක් නෑ. ඉතින් ඒකින් දා දැන් අද දවසේ ඉඳලා අපි මොකද කරන්න ඕනේ? අලුතෙන් කිසිවක් ඇතුළට එන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේක ආරම්භ කරද්දී තමන්ට අනර්ථයක් වෙන දේවල් අත්දැක බලන්න යන්න එපා. හරිද? ඒකනේ දැනට මත්පැන් පානය කරලා නැති කෙනෙක් මත්පැන් පානය කරන්න ලෑස්ති වෙන්න එපා. දැනට රූපවාහිනියේ ටෙලිනාට්‍ය වලට ඇබ්බැහි වෙලා නැති කෙනෙක් ඒ වාට ඇබ්බැහි වෙලා සතුට වෙන්න යන්න එපා. දැනට දුරකථනයට ඇබ්බැහි වෙලා නැති අය ඒකත් එක්ක නේද account එක හදාගන්න එපා <laughs> හදාගන්න එපා නැත්තම් නේද මේකේ තේරුම ඇත්තටම ඔය කිව්ව විදිහද රූපවාහිනියට ඇබ්බැහි වෙලා නැති අය ඇබ්බැහි වෙන්න එපා කියන්නේ රූපවාහිනිය බලන්න අර්ථය ඇතුව. දුරකථනය බලන්න අර්ථය ඇතුව අනවශ්‍ය දේවල් එක්ක සතුටු වෙන්න යන්න එපා. අනවශ්‍ය දේවල් එක්ක සතුටු වුණොත් මොකද වෙන්නේ? එහි ඇලෙනවා. නේද? අවශ්‍ය දේවල් ප්‍රයෝජනෙට ගන්න ඕනේ. අනවශ්‍ය දේවල් එක්ක සතුටු වුණොත් වෙන්නේ එහි ඇලෙනවා, එහි ග්‍රහණය වෙනවා, එහි මුලා වෙනවා, එහෙනම් අපිට අපේ සිත හදන්න පුළුවන් ද බැයිද අවශ්‍ය දේවල් වලට යෙදিলা අනවශ්‍ය දේවල් වලින් අයින් වෙන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් බැයිද නේද එහෙනම් වැඩ පටන් ගන්න කියලා මම කියන්නේ හරිද අදම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ ඒක මම කලින්ම ප්‍රත්‍යවේක්ෂා කියලා දාගත්තා හරිද මම වෙනස් වෙන්න ඕනේ මම වෙනස් වෙන්න ඕන කොහමද නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ මම සැරින් සැරේ වෙනස් වුණා මම වෙනස්ුනේ ඉඟුරුදී මිරිස් ගන්නයි. නේද? ඉඟුරුදී මිරිස් ගත්තා වගේ. ඒක ඉතින් අපේ ජාතියට පොදු දෙයක් නේ. පෘතුගීසින්ෙන් බේරෙන්න ලන්දේසි අල්ලගත්තා. ලන්දේසින්ෙන් බේරෙන්න ඉංග්‍රීසි අල්ලගත්තා. ඉංග්‍රීසින්ෙන් බේරෙන්න සිංග්‍රීසි අල්ලගත්තා. නේද? තාම සිංග්‍රීසින් අතාරින්න බැරුව නේද? හැමදාම අපි මොන හරි වෙනස් කරනවා. හැබැයි වෙනස් කරලා අල්ලගෙන තියෙන හැමදාම වැරදිච්ච දේවල් වගේ. නේද? එහෙනම් අපේ රටේ ජාතියකට නිවැරදිව වෙනස් වෙන විදිහ උගන්වන්න වෙනවා. නේද? ඉගෙන ගන්න වෙනවා අපිට. නිවැරදිව වෙනස් වෙන විදිහ. එහෙනම් ඒක අත්හදා බලන්න ඕන කාගෙන්ද? Tamange. එහෙනම් මගේ පැත්තට දුක් ඇති වෙන කිසි දෙයක් සිද්ධ කරගන්නේ නැතුව වෙනසක් ඇති කරගෙන වෙනස් විදිහට ලෝකයේ දකිනින් ලෝකයේ සත්‍ය తත්ත්වය මේක බුද්ධ ධර්ම නිග්‍රහ කරන්න කියන්නේ මේ කියන්නේ. සාමාන්‍ය ජීවිතේ නැති වෙන්නේ නැහැ මේකේ. හුඟාකයි කියන ධර්මයේ ගවේෂණය කරලා ධර්මයේ භාවයට අල්ලගෙන කට්ටිය කියනවා. අම්මෝ ඉන්දිය සංවේගයත් එක්ක ජීවත් වෙනවා කියන්නේ මොකක් කරන්නේ? හැම රූප වහිනී බලන්න හම් වෙන්නේ නැහැ. මොකක් කරන්න හම් වෙන්නේ නැහැ කියලා. නේද මම ඔබට කියන්නේ මොකක්ද දන්නවද? ඇහැ කන නාසය දිව ශරීරයට දකින අහන විඳින ඒවා ගින්දරට හුණා වගේ. අනර්ථවත් දේවල් ගැන මම කියන්නේ. අනර්ථවත් සතුටක් ඇති වෙන දේවල් ඇහැට කොච්චර මෙච්චර පෙන්නවා. පෙන්නපු පෙන්නපු ඒවා එතරම් දැවිලා ගියා වගේ ඇහැ තුලම දැවිලා ගියා. ආයෙ පෙන්වන්න ඕනේ. ගින්දරකට මොනවා මොනවා හරි જાතියක් දාන්න දාන්න දාන්න දාන්න පිච්චිලා දැවිලා යනවා ආයෙ දාන්න ඕනේ. ආයෙ දාන්න ඕනේ. නේද? දාපු දේවල් කිසිම දෙයක් නැහැ. මම අවුරුදු ගාණක් සමහර විට දැන් රාත්‍රියේ ටෙලි නාට්‍ය දෙකක් බලලා බලපෑවා තියෙනවා. කෙනෙක් අවුරුදු ගාණක් ටෙලිනාට්‍ය දෙකක් බලලා රාත්‍රියට. බලපේවා තියනවද? තියනවද? නෑ නේද? එහෙනම් ගින්නට අහුනවා කියලා. අපරාණ කාලේ. නේද? අවුරුදු ගානක් දැන් මම පැයක් පැයක් බණ අහලා. දවසකට. තියනවද නැද්ද? තියනවා. ඇයි? ජීවිතේට යහපත් දේවල් එකතු වෙලා ටික ටික හරි එකතු වෙලා. එහෙනම් හැම වෙලේම අපේ ජීවිතයක කරන්න ඕනේ මොකද්ද? ප්‍රයෝජනවත් දේ කරන්න අපි පෙළඹෙන්න ඕනේ. ජීවිතේ සැලැස්මක් කලමනාකරණයක් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන ක්‍රමානුකූලව දියුණු වෙන්න නම් ලෞකික ලෝකෝත්තර හැම පැත්තෙන් දැන් මම ඔය කියන අනර්ථවත් බැලීම් ඇසීම් විඳීම් සියල්ල ජීවිතය අපසර දෙනවද නැද්ද ඉන්නේ කොහෙද කියලා අමතක කරනවද නැද්ද නේද මුලා කරනවද නැද්ද? ලොකු කාලයක් නාස්ති කරනවද නැද්ද? එහෙනම් අපි පුරුදු වුණොත් නිවැරදි ආකාරයටම හැමදේම කරගන්න අපේ ජීවිතේ නිවැරදිවම සියලු දේ කරගන්න ඇත්තටම පුරුදු වුණොත් පැහැදිලිවම අපිට පුළුවන්කම තියෙනවා ඔන්න ඒ ගැටලුව විසඳගෙන ඊටාම කාර්යක්ෂම මේ ජීවිතය සාර්ථක කරගන්න සසරත් සුවපත් කරගන්න මහා අභිමානයකින් පෞරුෂයකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙනම් මේකට කරන්න ඕන දේ ඉන්ද්‍රිය සංවරව ජීවත් වෙන්න කියලා මම කියනවා. කරගන්න පුළුවන් වේද? අමාරුයි. එහෙනම් කළ යුත්තේ තමයි ඉන්ද්‍රිය සංවර වෙන විදිහට මගේ සිත සකස් කරන්න ඕනේ. සිත සකස් කරන්න ඕනේ. අපි දැන් ඔය විදිහට ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් සිද්ධ වෙන සිදුවීම් මාලාවේ තව ප්‍රබල දෙයක් තියෙනවා. බැඳීම් ඇති වෙලා ඒවා වර්ධනය වුණාට පස්සේ ඒ බැඳීම් හින්දා ඕනම වැරද්දක් කරන්න ලෑස්තිද නැද්ද? බොරු කියන්න. කේලම් කියන්න. හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා කියන්නේ ඇයි? අම්මට තියෙන පුතාට එහෙ තියෙන බැඳීම් හින්දා බොරු කියනවා. නේද? එහෙමනම් අන්න ඒ වගේ අපිට මේ තියෙන බැඳීම් ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච ආදී තත්ත්වයට පත් වෙන්නේ ඔන්නේ බැඳීම් ප්‍රබල වුණාම. එහෙනම් කර්මපත සිද්ධ වෙනවා. එහෙනම් ඊළඟ භවය අඳුර වෙනවා. නේද? එහෙනම් ඉන්ද්‍රිය අසංවරය ඊළඟ භවය අඳුර වෙන්න පවා හේතුවක් වෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? දැම්මම වහාම ක්‍රියාමාර්ගයකට එන්න ඕනේ. හොඳයි. දැන් අපි බොහෝ දේවල් ඉන්ද්‍රිය සංවර ගැන කතා කරා. දැන් මේ වෙලාවේ මොකද හිතෙන්නේ? ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ කියලා දැඩි අදහසක් එනවද නැද්ද? මේ වෙලාවේ අපේ හිතේ තියෙන ඇත්ත තමයි මේ කියන්නේ අනර්ථවත් දෙයක් තමයි මගේ හිත පොඩ්ඩක් ඇත්ත යන්නේ මම එකම දේ බල බල ඉන්නවා එකම දේ අහහා ඉන්නවා එකම දේ විඳ විඳ ඉන්නවා තේරුමක් නැහැ මම මේක අයින් කරන්න ඕනේ කියලා දැන් මේ වෙලාවේ සිතුවිලි එනවා. කොච්චර වෙලා තියෙද? නේද? ඇයි අපිට මේ වෙලාවේ ඒ සිතුවිලි ආවේ? තේරුමක් නැති වැඩ මම කරගෙන ගිනිගොට්ට ගිනිගොට්ට රොඩු දානවා වගේ ගිනිගොට්ට මොනවා හරි දානවා වගේ පිච්චිලා යන දේවල් කර කර ඉන්නවා ජීවිතේ අපරාධේ අහක යනවා කාලේ නාස්ති වෙනවා කියලා මේ වෙලාවේ මට සිතෙනවා නම් එකෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඒ සිතුවිල්ල ආවේ ඇයි? අපි දැන් සෑහෙන වෙලාවක් තිස්සේ ඉන්ද්‍රිය අසංවරව වාසය කිරීමෙන් බිලිකොක්කකට ආදී අහුවෙන හැටිත් ඒ වායෙන් ඊට පස්සේ ලොකු වැරදි සිද්ධ වෙන හැටිත් ඒ වගේම ඉන්ද්‍රිය සංවර කරපු කෙනා නිවනට යොමු වෙන හැටිත් ගැන සාකච්ඡා කරා. ඒ කියන්නේ ආදීනව සහ ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ ආනිසංසත් ඉන්ද්‍රිය අසංවර වාසය කිරීමේ ආදීනවත් කතා කරා. ආන්ගේ කතා කරපු නිසා වෙන් අපිට දැන් මේකෙන් අයින් වෙන්න ඕන කියලා හිතුවිල්ලක් ඉපදිලා තියෙනවා. ඇයි? මාත් එක්ක කතා කරන ගමන් මේ අත් ඒවා මෙනෙහි කරා. නේද? එහෙනම් මේ මෙනෙහි කිරීම හින්දා දැන් මට මේක සංවර කරගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. මෙනෙහි කිරීම තියෙනකොට අදහස තියෙනවා. මෙනෙහි කිරීම නැති වෙනකොට අදහස නැති වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නවාමයි කියලා අදිෂ්ඨානයක් අරගෙන ඒක මොකද කරන්න ඕන? ආදීනවානිසංශ මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්ද්‍රිය සංවර දෙන්න වෙන්න දෙන්නේ නැතුව හිත පවත් ගන්න ඕනේ. ටික දවසක් ඉඳලා බලන්න මේක නිකම්ම කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. එහෙනම් කවදාක්වත් කරපු නැති වැඩක් කරන්න පුළුවන්. සමාදම් වීම නෙවෙයි. ආ දැන් අපි කියනවා මේකට ඉන්ද්‍රිය සංවර සීලය කියලා පොරොන්දුවක් විදිහට සමාදම් වීමක් නෙවෙයි චිත්තඅභ්‍යන්තර සමාදම් වීමක් තියෙනවා. මේක කරුණා කියලා පෞසිද්ධ වෙන්නේ නෑ නිවනට බාධා වීමක් විතරයි සමාදම් වෙනවා කියන්නේ ඒක නැවත නැවත යෙදෙනවා කියන එක අපිට පුළුවන් දැන් හැමදාම දැන් පන්සිල් ගන්නවා කියලා අපි වරොන්දුවක් වෙලා තියෙනවා දැන් පන්සිල් සමාදම් වෙනවා කියලා සිහියෙන් කවුද ප්‍රත්‍යවේක්ෂා සමාජිකයත්ත ඒ කියන්නේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකයත්ත කියන්නේ කල්යාණ මිත්‍රයින්ට හරි මේ ධර්මය යම් කිසි කෙනෙක් ලුහු බඳිනවා නම් මේ ධර්ම දේශනා ඒකම තමයි මේ ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වයකට සුදුසුකම වෙන්නේ ඉතින් ඒ ඇත්තෝ කල්පනා කරනවා බුද්ධ වන්දනාව ඉවරලා ටික වෙලාවක් අදිස්ථාන කරගන්න හැමෝම මම ඉන්ද්‍රිය සංවරව වාසය කරනවා කියලා. හරිද? ඒ ගැන සිහි කරනවා, ඒ ගැන මෙනෙහි කරනවා, ඒ ගැන දවසකට කීප වතාවක් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරපුවා මොකද වෙන්නේ? අපිට ඒ සංවර කළ යුතු වෙලාවේදී සංවර කරන්න ඕනේ කියලා සංඥාව එනවා. ආදීනව මෙනෙහි කරනවා. තමන්ගේ අතීත ජීවිතේ මම මෙන්න මෙතෙන්දී ඉන්දිය අසංවර කරගත්ත හින්දා මට මෙන්න මේ වගේ අපරතැබ්බයකට මුණ දාන්න සිද්ධ වුණා කියලා මට වෙච්ච හදිය කියලා හිමින් සැරේ මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරලා අලුතෙන් කිසිවක් එන්න දෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති කරගන්න මේක බුද්ධ වන්දනා වේලාවකදී බෞද්ධත්ව විදිහට අපිට පුළුවන් ඒ වගේ ක්‍රියාමාර්ගයකට යන්න. හොඳයි. අද දවසේ වගේම අපි හිත දිනයේදී ඉන්ද්‍රිය සංවරය ගැන තව අවශ්‍ය කරන කාරණා සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් පස්වෙනි සතියේ ප්‍රත්‍යවේක්ෂාවය දෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව. හොඳයි. එහෙනම් අද මේ ආකාරයට කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසෙන්න මේ පින්වන්ත හැම දිනාටම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.